සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. සිත් තැවුල් දුරු කර අමා දම්සුව විඳින්නට ඔබට නිබද මඟ කියා දෙන බෞද්ධ ආරූප වාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපයයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනෙන් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සඳහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ඊටාම নমස්කාර පූර්වකව ධර්මානුශාසනාව දෙසා පිළිගනු ලබනවා අද මේ ධර්ම දේශනාවට Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ බලපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි සින්ඩරෙල්ලාද සිල්වා මහත්මිය සහ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි තමරාද සිල්වා මහත්මිය ප්‍රමුඛ හිතවත් නෑදෑ පිරිස.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 ජීවිතයේ ප්‍රයෝජනවත්ම අවස්ථාව බවට පත් වෙනවා. මොකද පින්වත්නි ඊ타මත් දුර්ලභ විදියට manussෝත්පත්තියක් ලැබපු අපි ඒ manussෝත්පත්තිය ලැබු එකේ වටිනාකම තවදුරටත් වැඩිවීම පිණිස උතුම් උතුම් බුද්ධෝත්පාදී කාලයක මේ මනුෂ්‍ය ජීවිතය ලැබුවා. ඒ නිසා මේ බුද්ධෝත්පාදි කාලයක මනුෂ්‍ය ජීවිතය ලැබපු නිසා අපිට චතුරාර්ය සත්‍ය ධර්මයන් අහලා ඒ අනුව අපේ හිත සකස් කරගෙන අපිට මේ සසර දුක්ගිනි නිවාලන සංසාර කතරෙන් නිතර වෙන්නම හේතුවක් වෙනවා. ඒ නිසා පින්වත්නි ඔබ කල්පනා කරගන්න මේ අවස්ථාවේ මේ ලැබුණු දුර්ලභ අවස්ථාව මහත් ලාභයක් ලෙස සලකලා දහම් කාරණා නුවණින් විමසලා ඉවර වෙලා අපි කොහොම හෝ මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නවා කියලා. පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න එක්තරා දවසක දෙවියෙක් ඇවිල්ලා, దేవතාවෙක් ඇවිල්ලා ඒ దేవතාව බුදුරජාණන් වහන්සේට කියනවා අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපුබ්බං ජහන්ති ඒතන් භයන් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානිකයි රාත සුඛාවහති. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස කාලය ගෙවිල යනවා දිවා රාත්‍රිය ගෙවිමින් කාලය ගෙවිල යනවා දිවා රාත්‍රිය ගෙවිමින් අච්චෙන්ති කාලාතරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණානුපුබ්බං ජහಂತಿ පිළිවෙලින් ආවුස ගෙවිල යනවා පිළිවෙලින් ආවුස ගෙවිල යනවා ඒතන් භයන් මරණේ පෙක්කමානෝ මේක ස්වාමීනි බය විය යුතු කාරණයක් මොකද මරණයටයි ලන්වන්නේ පුඤ්ඤානි කෛරාත සුඛා වහති ඒ නිසා ස්වාමීනි වහවහ පිං කරන්න කියලා අන්න බලන්නකෝ මේ దేవතාවෙල බුදුරජාන් වහන්සේට කියනවා දිවා රාත්‍රිය ගෙවෙමින් ආයුෂ ගෙවිලා යනවා. පිළිවෙලින්ම අපේ ආයුෂ ගෙවෙනවා. මේක බය විය යුතු කාරණයක් මරණයටයි ලන්වන්නේ. ඒ නිසා වහවහ පින් කරන්න කියලා. පින්වත්නි ලෝකනාථ වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඒ දේවතාව ඒ දිව්‍ය පුත්‍රයා කිව්ව ඒ ගාතාවේ ඒ පද හතරෙන් තුනක් අනුමත කරලා බුදුරජාණන් වහන්සේ අවසාන පදේ වෙනස් කරනවා. පුඤ්ඤානි කෛරාත සුඛාවහති කියන එක බුදුරජාණන් වහන්සේ වෙනස් කරලා ලෝකාමිසන් පජහේ සන්තපෙක්කෝ කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිවා රාත්‍රියේ ගෙවෙමින් ආවුස ගෙවිලා යනවා පිළිවෙලින් මාවුසයි ගෙවෙන්නේ මරණයටයි ලන් වෙන්නේ බය විය යුතු කාරණයක් ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පංච කාමයන් අත්හැරලා සාන්ත වූ නිවන සොයා ගන්නට කියලා අන්න බලන්නකො දේවතාව අපිට කියන්නේ කුමක්ද මරණ ආවුස ගෙවිමින් පිළිවෙන්නේ මරණයට ලන්වන නිසා දේවතාව කියන්නේ අපිට කුමක්ද වහවහ පින් කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ කුමක්ද? දිවා රාත්‍රියේ ගෙවිමින් පිළිවිලින් ආවුස ගෙවෙනවා මරණයටයි ලම් වෙන්නේ. හැබැයි බය විය යුතු කාරණයක්. ඒ නිසා පංචකාමයේ අතහැරලා ආර්ය ස්ථාංග මාර්ගයට පිවිසෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් කල්පනා කරලා බලනකොට පින්වත්නි ඇත්තටම බෞද්ධ වූ අපි අපි ඉන්නේ දැන් මොන පැත්තේද? අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැත්තේද, දේවතාව කියන පැත්තේද? ඒ ඒක ඔබම සිහි කල්පනා කරගන්නකෝ අපි ඉන්න පැත්ත කොහෙද කියලානේ එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් පින්වත්නි ලෝකේ පහළ වෙන්නේ මහත් කරුණාවෙන්මයි සංසාර දුකෙන් මේ සසර දුකෙන් මිනිසුන් මුදවා ලණ්ඩමයි බුදුරජාන් වහන්සේ නමක් ලොව පහළ වෙන්නේ. ඒ නිසා ඒ උත්තමයන් වහන්සේලා අපිට මේ සසර දුක්ගිනි නිවන ධර්මයක්මයි දේශනා කරන්නේ. දේශනා කරලා අපි මේ සංසාරයෙන් එතර කරවන්නමයි ඒ උත්තමයන් වහන්සේලාගේ උත්සාහය වීරිය තියෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම නුඹලාට පෙර සිදු සිදුවීමක් කියන්නම් කියලා. මහණෙනි මම නුඹලාට පෙර සිදු සිදුවීමක් කියන්නම් කියලා. එතකොට උන්වහන්සේ දේශනා කරනවා ඒ සිදුවීම කුමක්ද? මහණෙනි වීතරාගී වූ අරක කියලා ශාස්ත්‍රු වහන්සේ නමක් හිටියේ කියනවා. වීතරාගී වූ අරක කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් හිටියා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ මහණෙනි තමන්ගේ ගෝල පිරිසට බ්‍රාහ්මණ ගෝල පිරිසක් හිටියා විශාල ගෝල පිරිසක් හිටිය බ්‍රාහ්මණවරු ඒ බ්‍රාහ්මණ ගෝල පිරිසට මහණෙනි ඒගොල්ලෝ අරක ශාස්ත්‍රූවරයා නිතර උපදෙස් දෙනවා නිතර හික්මවනවා අනුශාසනා කරනවා මෙන්න මේ විදියට කොහොමද බ්‍රාහ්මණවරුනි මේ මනුස්ස ජීවිතය ස්වල්පයි පරිත්තයි ලඝුයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි ප්‍රඥාවෙන් දත යුතුයි කුසල් දහම් කළ යුතුයි භ්‍රමචාරී විය යුතුයි උපන් කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නම් නැහැ කියලා කවුද මෙහෙම කියන්නේ අරක කියන ශාස්ත්‍රූවරයා තමන්ගේ බ්‍රාහ්මණ ගෝල පිරිසට මෙහෙම කියනවා. දැන් තේරුණාද කියන දේ? ඔන්න බලනකො ඒ අරක ශාස්ත්‍රවලය තමන් ගෝල පිරිසට කුමක්ද කියන්නේ? බ්‍රාහ්මණ වරුණී මේ මනුස්ස ජීවිතය ස්වල්පයි. පරිත්තයි. ලඝුයි. බොහෝ දුක් සහිතයි. බොහෝ උපායාස සහිතයි. ප්‍රඥාවෙන් දත යුතුයයි. කුසල් දහම් කළ යුතුයි. Brahmacharye විය යුතුයි. පන් කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නම් නැහැ කියලා කියනවා. නොමරන කෙනෙක් නැහැ කියනවා. එහෙම කියලා තමයි ගෝලියෝ හික්මවන්නේ. දුරජානන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ අරක ශාස්ත්‍රවරයා තමන්ගේ ගෝලයන්ට මෙන්න මේ විදියට නැවත හික්මවනවා කියනවා. බ්‍රාහ්මණ වරුනි තනාගරැඳි පිනිබිඳ තනාගරැඳි පිනිබිඳ හිරු උදාවත්ම නොපෙනී යන්නේ යම්සේද මේ පින්නත් අය දන්නෝනේ ඒ තනකොළාක තියෙන පිනිබින්දු උදෑසනට හිරු පායනකොට ඉක්මනින්ම වාෂ්ප වෙලා යනවා ඒ වගේ නොපෙනී යන්නේ යම්සේද ඒ වගේම මේ මනුස්ස ජීවිතය ස්වල්පයි පරිත්තයි ලඝුයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි ප්‍රඥාවෙන් දත යුතුයි කුසල් දහම් කළ යුතුයි භ්‍රමචාරී විය යුතුයි උපන් කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නම් නෑ කියලා බ්‍රාහ්මණ වරුණි දියෙහි ඇඳි ඉරක් දියෙහි ඇඳි ඉරක් ඉක්මනින්ම නොපෙනී යනව නේද? දීහි ඇඳ ඉර වහා නොපෙනී යන්නේ යම්සේද? ඒ සේම මේ මනුස්ස ජීවිතය ස්වල්පයි පරිත්තයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි ප්‍රඥාවෙන් දත යුතුයි කුසල් දහම් කළ යුතුයි භ්‍රමචාරී විය යුතුයි උපන් කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නැහැ කිය. බ්‍රාහ්මණ වරුණි මද වැස්ස ඇති වෙලාවට හටගන්න දිය බුබුල වහාම නොපෙනී යනවා. ඒ විදිහටම මේ මනුස්ස ජීවිතයත් ස්වල්පයි, පරිත්තයි, ලඝුයි, බොහෝ දුක් සහිතයි, බොහෝ උපායාස සහිතයි. ප්‍රඥාවෙන් දත යුතුයි, කුසල් දහම් කළ යුතුයි, Brahmachari විය යුතුයි. උපන් කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නැහැ කියන්නේ. බ්‍රාහ්මණවරුනි කඳු මුදුනෙන් ඇද හැලෙන දිය ධාරාව කඳු මුදුනෙන් ඇද හැලෙන දිය ධාරාව වේගෙන් පහලට ගලා හැලෙන්නේ යම්සේද ඒ වගේම බ්‍රාහ්මණවරුනි මේ මනුස්ස ජීවිතය ස්වල්පයි පරිත්තයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි ප්‍රඥාවෙන් දත යුතුයි කුසල් දහම් කළ යුතුයි භ්‍රමචාරී විය යුතුයි උපන් කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නම් නෑ කියලා. බ්‍රාහ්මණ වරුණි ශක්තිමත් පුරුෂයෙක් දිවගටගත් කෙලපිඬ ශක්තිමත් පුරුෂයෙක් දිවගටගත් කෙළපිඬ විසි කරන්නේ යම්සේද ඒසේම මේ මනුස්ස ජීවිතය සල්පයි පරිත්තයි ලඝුයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි ප්‍රඥාවෙන් දත යුතුයි කුසල් දහම් කළ යුතුයි භ්‍රමචාරී විය යුතුයි උපන් කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නැහැ කියලා. බ්‍රාහ්මණ වරුණි දිනක් පමණ රත් වූ යකඩ තහඩුවක් තිනක් පමණ රත් වූ යකඩ තහඩුවකට මස් පිඬක් දැමූ විට වහා නොපෙනී යන්නේ යම්සේද වහා නොපෙනී යන්නේ යම්සේද ඒසේම මේ මනුස්ස ජීවිතය සල්පයි පරිත්තයි ලඝුයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි නුවණින් දත යුතුය කුසල් දහම් කළ යුතුය භ්‍රමචාරී විය යුතුය උපන් කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නැහැ කියනවා. බ්‍රාහ්මණ වරුණි වදක ස්ථානයට දක්වන ගවදින මරන්න ගෙනියන ගවදින ඔසවන ඔසවන පියවරක් පාසාම කොතෙන්ද ලම් වෙන්නේ මරණයටයි ලන්වන්නේ ඒ වගේම බ්‍රාහ්මණවරුනි මේ මනුස්ස ජීවිතයේ සල්පයි පරිත්තයි ලැබුයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි ප්‍රඥාවෙන් දත යුතුයි කුසල් දහම් කළ යුතුයි භ්‍රමචාරී විය යුතුයි උපන් කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නම් නෑ කියලා. ඔන්න ඔය විදියට අරක ශාස්ත්‍රූවරයා තමන්ගේ ගෝලය හික්මවනවා කියනවා. බලන්නකො පින්නත් ඒ අරක ශාස්ත්‍රූවරයා තමන්ගේ බ්‍රාහ්මණ ගෝල පිරිසට අනුශාසනා කරන්නේ මේ මනුස්ස ජීවිතය ස්වල්පයි පරිත්තයි ලඝුයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි ප්‍රඥාවෙන්ම මේක දත යුතුයයි කුසල් දහම් කළ යුතුයයි භ්‍රමචාරී විය යුතුයයි හැබැයි උපන් කවුරුවත් නොමරන කෙනෙක් නම් නැහැ කියලා අන්න බලන්නක එයා එහෙම එහෙම කියලා කියනවා බ්‍රාහ්මණ වරුනේ තන අගරැඳි පිනිබිඳ හිරු උදාවත්ම නැති වී යන්නේ යම්සේද මේ මනුස්ස ජීවිතයත් ඒ තරම් වේගයෙන්ම මරණය කරා ළඟා වෙනවා කියනවා. දියේ ඇඳි ඉරක් මොනතරම් වේගයෙන්ද ඊර නොපෙනී යන්නේ ඒ තරම්ම වේගයෙන්ම මේ මනුස්ස ජීවිතය මරණයට ලම් වෙනවා කියන මද මද පොද වරුසාව තියෙන වෙලාවට ඇතිවෙන වැසි දිය බුබුල මොනතරම් වේගයෙන්ද නැති වෙලා යන්නේ වහ වහ නැති වෙලා යනවා ඒ තරම් වේගයෙන්ම පින්වත්නි අපි ලම් වෙනව කොහෙටද මරණයටයි. කඳු මුදුනෙන් නැද හැලෙන දිය දහරාව කඳු මුදුනෙන් උස කඳු මුදුනකින් පහළට වැටෙන දිය දහරාව වේගෙන් පහළට කඩා වැටෙන්නේ යම්සේද ඒ වගේම පින්වත්නි මේ මනුස්ස ජීවිතයත් වේගයෙන්ම මොකද්ද වෙන්නේ මරණයට ලම් වෙනවා ශක්තිමත් පුරුෂයෙක් දිවගටගත් කෙලපිඩක් ශක්තිමත් පුරුෂයෙක් දිවගටගත් කෙලපිඩක් විසි කරන්නේ යම් වේගයෙන්ද ඊයේ තරම්ම වේගයෙන්ම මේ මනුස්ස ජීවිතය මරණයට ලං වෙනවා මනුස්ස ජීවිතය මරණයට ලං වෙනවා දිනක් පමණ රත් වෙච්ච හොඳට රත් කරපු යකඩ තහඩුවක් මතට මස් පිඩක් දැමූ විට වේගයෙන් එය නොපෙනී යන්නේ යම්සේද ඒ තරම් වේගයෙන්ම මේ මනුස්ස ජීවිතය මරණයට ලං වෙනවා බලන්න වදක ස්ථානයට ගෙන යන ගවදෙන ඔසවන ඔසවන පියවරක් පාසාම කොහෙටද ලම් වෙන්නේ? මරණයටයි ලම් වෙන්නේ. ඒ වගේම පින්වත්නි අපිද ඔබ අපි ගෙවෙන ගෙවෙන දහවලක් පාසාම ගෙවෙන ගෙවෙන රාත්‍රියක් පාසාම ලන් වෙන්නේ කොහාටද? කොතනටද ලම් වෙන්නේ? මරණයටයි ලම් වන්නේ. ඇත්තට බය විතු කාරණයක් නෙමෙයිද? බය විය යුතු කාරණයක් පින්වත්නි. ගෙවෙන ගෙවෙන මොහොතක් පාසා මරණයටයි ලම් වෙන්නේ. ඔබ දන්නව පින්වත්නි ගව දෙනක් මරණ ස්ථානයට ගෙන යනකොට ඒ ගව දෙන දන්නවද දැන් මම මේ මරණ ස්ථානයට ගෙනියනවා කියලා? දන්නවද? දන්නේ නැහැ. ඒ ගව දෙන වටපිට බල බලා ඒ තියෙන දෙයක් අකා ඔහේ හිමින් යනුනේ. එහෙම නේද වෙන්නේ? එතෙන්දි නමුත් ඒ ගවදෙන දන්නේ නෑ මේ ඔසෝන පියරක් පාසා දැන් මම ලම් වෙන්නේ මරණයටයි කියලා. ආන්න ඒ වගේම පින්වන්නේ අපි දන්නෙත් නෑ. දහවල ගෙවුණ කියන්නේ මරණයටයි ලම්වන්නේ. රාත්‍රිය ගෙවෙනවා කියන්නේ මරණයටයි ලම් වෙන්නේ කියලා දන්නේ නැති නිසා අපිත් කුමක්ද කරන්නේ? අපිත් වටපිටාවේ තියෙන දේවල් නරඹ නරඹ එක එක උත්සවවලට සම්බන්ධ වෙමින් සම්බන්ධ වෙමින් අපිත් ඒ කාලය ඔහි කියවෙන එකක් නේද තියෙන්නේ. උපන් දින පාටියක් කියයි, තව මොනෝ හරි දෙයක් කියයි. අපි දන්නේ නෑ දැන් හෙට එළි වෙනවා කියන්නේ අද දහවල ගෙවුනා, මරණයට ලං වුණා. අද රාත්‍රියේ ගෙවෙනවා මරණයට ලං වුණා කියන දේ දන්නේ නැති නිසා හෙට තියෙන උත්සවය ගැනයි අපි සිහිනමවන්නේ. බලන්න පින්නොන්දි කොච්චර අපි අතරමං වෙලාද කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ අරක ශාස්ත්‍රූවරයා Tamange ගෝලයන් ඔය විදියට හික්මවන අවස්ථාවේදී ඔය විදියට හික්මවන කාලයේදී ඒ කාලයේ මහණෙනි ඒගොල්ලන්ගේ ආවුස අවුරුදු 60000යි කියනවා. බලන්න අවුරුදු 60000යි. රෝග 6යි. රෝග 6යි. අවුරුදු 60000ක් ආවුස තියෙන අය තමයි කියන්නේ මේ මනුස්ස ජීවිතය ස්වල්පයි පරිත්තයි ලඝුයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි කියලා කියන්නේ අවුරුදු 60000ක් ආවසදීදී. පින්වත්නි රෝග 6යි. කුමන මොනවද ඒ රෝග 6? සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය, මල පහ කිරීම, දරු ප්‍රසූතිය. ඔන්න ලෙඩවල් 6. දැන් ওই පින්වත් අය කියන්න මට ඔය ලෙඩවල් ඕගොල්ලෝ රෝගයක් විදිහට සලකනවද දැන් අද සලකනවද ඔබ ඔව රෝග විදියට සලකනවද නැහැ පින්වන්න ඇයිද එහෙම නොසලකන්නේ ඊට වඩා දහසක් රෝග අප සතුව දැන් ඇත නේ එවලේ මැරිලා වැටෙන ලෙඩවල් අපි සතුව තියෙන්නේ එවලේ මැරිලා වැටෙන ලෙඩවල් දැන් තියෙන්නේ පිළිකා කියයි heart attack කියයි දියවැඩියා කියයි ප්‍රෙෂර් කියයි කොලෙස්ටරෝල් කියයි වකුගඩු දිය වෙනවා කියයි මොනෝ හරි එවලේ මැරිලා වැටෙන ලෙඩවල් අපිට තියෙද්දිත් අපි කොහොමද අපි කොහොමද සල්පයි පරිත්තයි ලඟුයි කියලා හිතනවද නෑ අන්න බලන්න එවලේ මැරිලා වැටෙන ලෙඩවල් මෙච්චර සංඛ්‍යාවක් අපි සතු අපිට තියෙද්දිත් ආවුස එදා 60000යි අද ආවුස කීයක් විතරද? සාමාන්‍යයෙන් දැන් 64කට විතර වගේ ආවුස බහැලා තියෙන්නේ. වයසක අපේ අම්මලා තාත්තලා 70ක් 80ක් ඉඳී. නමුත් බුදුරජාණන් වහන්සේ මේට 2600කට කලින් වර්ෂ 2600 කලින් දේශනා කරනකොට ආවුස අවුරුදු 100ක් විතර 100ක විතර ආවුස. එතකොට පින්වන්නේ එතන ඉඳලා දැන් මේ වෙනකොට ආව සඩු වෙලා නේද? බලන්නකෝ දැන් ආව සඩු වේගෙන එන හැටි. එහෙමනම් පින්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි දා අරක ශාස්ත්‍රූවරයා මේ දේශනාව කරනකොට ආවුස අවුරුදු 60000යි. රෝග 6යි. ඔබට එහෙම තිබුණා නම් මොනෝ කරයිදනේ මොනව කරයිදනේ දැන් අවුරුදු 60කට 70කට මැරිලා වැටෙන ලෙඩවල් දහසක් පමණ තියෙද්දි අවුරුදු 60 70කට ආපු අපි කරන ටික දැක්කොත් 60000ක් ආවස තිබුණා නම් නේ හිතාගන්න බැරි වෙයි නේ හිතාගන්න බැරි වෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි උන්වහන්සේ දේශනා පින්වත් මහණෙනි නුඹලා මෙකල මෙකල නුඹලා වැඩිම වුණොත් අවුරුදු 100ක් හෝ ඊට පොඩි දින ගාණක් වැඩියෙන් ඉඳී. පදා මහණෙනි අවුරුදු 100ක් ජීවත් වෙයි කියනවා. අවුරුදු 100ක්. මහණෙනි නුඹලා අවුරුදු 100ක් ජීවත් වෙනව නම් ඒ 100 කාලය තුල නුඹලට ජීවත් වෙන්න වෙන්නේ හේමන්ත ඍතු 100යි. ගිම්හාන ඍතු 100යි. වස්සාන ඍතු 100යි. තේරුණාද? එක අවුරුද්දකට ඍතු තුනක් තියෙනවනේ. හේමා හේමන්ත ගිම්හාන වස්සාන. එතකොට අවුරුදු 100 නම් ජීවත් වෙන්නේ එයාට හේමන්ත ඍතු 100යි. දැන් ඔබ ගණන් හද හදා යන්න ඕන. හේමන්ත ඍතු 100යි. ගිම්හාන ඍතු 100යි. වස්සාන ඍතු 100යි. එහෙනම් මහණෙනි නුඹලාට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඍතු වශයෙන් ගත්තොත් ඍතු කීයද? ඒ ඍතු කීයද? 300යි ඍතු 300ක් විතරයි. මහණෙනි මේ එක් ඍතුවකට මාස 4ක් තියෙනවා. එක් ඍතුවකට මාස කීයද? 4යි. එහෙමනම් මහණෙනි නුඹලාට ජීවත් වෙන්න වෙන්නේ හේමන්ත හේමන්ත මාස කීයද? නෑ නෑ නෑ. එක් ඍතුවකට මාස 4යිනේ. එතකොට අවුරුදු 100ක් ඉන්නවනේ. එතකොට ඒ වගේ ඍතු 100ක්නේ. එහෙනම් එක අවුරුද්දට හේමන්ත ඍතු 7 මාස 4 නම් අවුරුදු 100ට 400යි. හේමන්ත මාස 400යි. ගිම්හාන මාස 400යි. වස්සාන මාස 400යි. එහෙනම් මහණෙනි නුඹලාට ජීවත් වෙන්න වෙන්නේ මාස වශයෙන් ජීවත් වුණොත් නුඹලා ජීවත් වෙන්නේ මහණෙනි මාස 1200යි. ඔන්න බලන්නකෝ. දැන් ඔබ ඔය හැම දෙයක්ම කරන්න අවසන් තාකට එක තියන්න කොච්චරද? මාස 1200යි. හැබැයි අවුරුදු කීයද? 100ක් මේ ඉන්න කිසිඳු කෙනෙකුට එතෙන්ට යන්න නම් බෑ එහෙනම් දැන් කල්පනා කරන්න එහෙනම් අපිට මාසේ 1200ක් විතරමයි ජීවත් වෙන්න වෙන්නේ අවුරුදු 100ක් ආවස හිටියෝ එතකොට ඔබ දැන් බුද්ධිමත් නම් දැන් ඔබ කල්පනා කරන්න ඕනේ දැන් අනිවාර්යයෙන්ම දැන් අවුරුදු 60 70 පැනපු අම්මලා තාත්තලාට ඇරෙන්න 50ට 60ට අඩු කිසිම කෙනෙකුට ඉන්න බෑ අවුරුදු 70ක්වත්. ඔබ 75ක් කියලා හිතේ දුකටත් එක තව පහක් විතර දාගෙන එකතු කරගන්නකො. දැන් මේ ඉන්න තරුණ මට්ටමේ 75ක් ආවුස හිතාගන්නකො. 75 නම් දැන් ඔබ ආවුස 100ක් ඉන්න බැරි බව අවබෝධයිනේ. 75 නම් දැන් ඔබ අවබෝධ කරගන්න දැන් ඔබේ ආවුස කීයද? ඒ ආවුස ප්‍රමාණයෙන් ගෙවපු මාස සංඛ්‍යාව අඩු කරන්න. 75 නම් අවසාන තාකට් එක එතෙන්ට තව මාස කීයද? එහෙනම් ඒ මාස සංඛ්‍යාව ජීවත් වෙන්න නේද මේ අපි සියලු සෙල්ලම් දාන්නේ? නේද? එහෙනම් ඔච්චරයි නේද අපිට කරන්න තියෙන දින ගන්න. ඔතෙන් ඉතින් එහා එක මාසයක් අප වැඩි කරගන්න පුළුවන් කමක් ලැබෙයිද? පුළුවන්ද මේ මෑණිවරුන්ට පියවරුන්ට? පුළුවන්ද? බෑ කවදාකවත්ම කවදාකවත්ම බෑ. ඒ කටයුත්ත වැඩි කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අර්ධ මාස වශයෙන් කියන්නේ සති දෙක ඒ වශයෙන් අර්ධ මාස වශයෙන් නුඹල ජීවත් වුණොත් මහණෙනි නුඹලට දැන් සම්පූර්ණ මාස වශයෙන් ජීවත් වුණොත් හේමන්ත මාස 400යි ගිම්හාන මාස 400යි. වස්සාන මාස 400යි. දැන් අර්ධ මාස වශයෙන් ජීවත් වෙනවා නම් හේමන්ත අර්ධ මාස 800යි. වස්සාන අර්ධ මාස 800යි. ගිම්හාන අර්ධ මාස 800යි. දැන් එහෙම වුණොත් සති දෙකේ ඒව වශයෙන් ජීවත් වුණොත් ඔබට කොච්චරද? සති දෙකේවා 2400යි. සති දෙකේව 2400යි. ඔන්න බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මහණෙනි නුඹලාට රාත්‍රියවල් වශයෙන් ජීවත් වෙන්න ලැබුණොත් රාත්‍රියවල් වශයෙන් රාත්‍රියවල් වශයෙන් ජීවත් වෙන්න ලැබුණොත් නුඹලට රාත්‍රියවල් ජීවත් වෙන්න වෙන්නේ අවුරුදු 100 නම් නුඹලාට ජීවත් වෙන්න පුළුවන් රාත්‍රියවල් නිදියන්න පුළුවන් වෙන්නේ 36000ක් විතරයි නිදියන්න වෙන්නේ 36000යි බලන්නකෝ 36000 දැන් ඔබේ ආවුස අවුරුදු 50ක් විතර වෙනවා නම් අතනින් 50ක් අයින් කරන්න 36000න් භාගයක් අයින් කරනකොට 18000යි. දව තව අවුරුදු දව රාත්‍රියවල් 18000යි නිදාගන්න වෙන්නේ අවුරුදු 100ක් යනවනම්. ඔබට 100 බැරි බව 100ට 100ක්ම විශ්වාසයි. ඒ නිසා 75කට වගේ ආවොත් අර 18 නුත් භාගයක් අඩු වෙනකොට තව නිදන් වෙන්නේ දවස් 9000යි. අනේ මේ 9000ක් නිදාගන්නනේ මේ අම්මලාට මේ ගේ දොර ඉඩමකට මත හැරගන්න බැරි වෙලා තියෙන්නේ 9000ක් ඉන්න බලන් අර ගේ දොර ඉඩම කඩම දූ දරුවෝ මේව තණ්හාවෙන් අල්ලගෙන උපාදාන කරගෙන ඉන්න බලනවා ඔබ කොච්චර හිටියත් ඔබේ අන්තිම ඩේට් එක එන්නේ දින 9000 යන්න කැමතිද කැමතිද මේ පින්වත් මෑණිවරු යන්න කැමතිද අනිවරු පියවරු කැමතිද යන්න? කැමති නෑ. ඉතින් මොකෝ කරන්නේ? යදන් යනවනේ නේ. යන්න කැමති නෑ. ඇදගෙන යනවා ඉතින්. මේ මොකද කරන්නේ තින්නේ? ඔබ කැමති නෑනේ ඔය දත් ටික ඇදගෙන වැටුණට. ඇදගෙන ගියා නේද? මොනව කරන්නද? නේ? නමුත් එහෙම හිතලා හරියන්නේ නැහැ පින්වත්නි. දැන් අපිට ලැබිච්ච අවස්ථාවේ අල්පයි සල්පයි පරිත්තයි කියලා ඉක්මන් කර කර Brahmachari වෙන්න ඕනේ. නැති වුණොත් පින්වත්නි අපි පරාදයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි නුඹලා දහවල් වශයෙන් ජීවත් වුණොත් දවල් දැන් මේ දහවල් ගෙවනවනේ දහවල් වශයෙන් ජීවත් වුණොත් පින්වත් මහණෙනි නුඹලට දහවල් වල් ගත කරන්න වෙන්නේ 36000ක් විතරයි. දහවල වල් 36000යි. දැන් අවුරුදු 50ක් වෙලා නම් 36000න් භාගයක් කියන්නේ 18000ක්ම ගෙවලා ඒවරයි. ඔබට 60ක් 70ක් වෙනවා නම් ඒ ටිකත් අඩු කරගන්න. අන්තිම අවුරුදු ඉන්න පුළුවන් ගාන 75 නම් 80 නම් 100 බැහැනේ. එතකොට දැන් ටාගට් එකක් හදාගන්න මෙන්න දවල් ඉන්න පුළුවන් මෙච්චරයි. නේ? එතකොට පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නුඹලාට දින වශයෙන් ජීවත් වෙන්න ලැබුණොත් දින වශයෙන් දවස් 36000 විතරයි දවස් 36000යි දැන් ඔය දවස් 36000න් පින්වත්නි දැන් ඔබේ වයසේ ආවුස අඩු කරන්ද ජීවත් වෙච්ච ආවුස ප්‍රමාණය අඩු කරන්ද ඔබ අනුමාන වශයෙන් හරි ඔබට ජීවත් වෙන්න පුළුවන් ආවස ප්‍රමාණයක් හිතාගන්නවා 80ක්වත් හිතාගන්නකෝ. නැත්තම් හිතට දුක හිතෙනවනේ. 80ක්වත් හිතාගෙන ඉවරලා බලන්න ඔබේ වයසෙන් අඩු කරලා එහෙනම් දැන් ඔබ gedara කාමරේ ළඟ පොතක් තියාගන්න. පොතක් තියාගෙන දැන් ඔබ ඒ ගණන් එළියුණ හැටි එක එක අංකයක් කපන්න. මොකද මන් දවසක් තව මට මෙච්චරයි ඉන්ට වෙන්නේ. නේ තව මෙච්චර දැන් අපි හිතමු ඔබ අවුරුදු 75කට නම් ඔබට දැන් 50ක් කියලා නම් දවස් 9000යි නෙව මේ දවස් 9000න් දැන් හෙට එළි වෙනකොට ඒ 9000න් එක කොටුවක් කපන්න කපනකොට ඊළඟට එන්නේ කොච්චරද 8999යි බඩපපුව දනවනේ මොකෝ ඉල්ලගන්නේ සල්ලි දීලා ඉල්ලගන්නද ඉල්ලගන්න විදියක් ආයි අනිත් දෙලි වෙනකොට තව එකක් කවන්න. එහෙම කප කපා යනකොට ඔන්න ඔබට තාගට් එකක් එනවා. අපිට ඉන්න පුළුවන් අන්තිම දවස් මෙච්චරයි. එහෙනම් අපි දැන් කල යුතු දේ වෙන්නේ වහ වහාම කුමක්ද කරන්ද වෙන්නේ? Brahmachari ජීවිතේ සාන්ත වූ සැපේ බලාපොරොත්තුෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අහන්ඳ යොමු වෙන්න වෙනවා. එහෙම නැතුනොත් මේ දුක්ඛිත සංසාරෙන් නැවත නැවත ඉපදී ඉපදී අපිට යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි දැන් ඔබට ඒක හදාගන්න පුළුවන්නේ අද ගෙදර ගිහිල්ලා ඔබේ ආවුස හිතාගන්න ඔබට ඉන්න පුළුවන් අන්තිම ආවුස ගානත් ඔබ හදාගන්න දැන් ගෙවිච්ච ටික අඩු කරන්න තියෙන්නේ මෙච්චරයි කියලා හිතාගන්න එහෙනම් ඔය දින ගණන ඉන්න විතරක් වැඩ කටයුතු කරගන්න නොමරෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි නුඹලා ආහාර වේල් වශයෙන් ගත්තොත් බලන බුදුරජාණන් වහන්සේ කොච්චර කාරුණිකද කියලා අපිට හැම පැත්තෙම දැන් මේ අවබෝධයක් දෙන්න හදනවනේ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලා ආහාර වේල් වශයෙන් ගත්තොත් දිනකට ආහාර වේල් දෙකයි ස්වාමීන් වහන්සේලා ආහාර වේල් දෙකයිනේ. දිනකට ආහාර වේල් දෙකයි. එහෙම වුණොත් අවුරුදු 100ක් ජීවත් වෙනව නම් මහණෙනි නුඹලා දින 36000යි. එහෙම වුණොත් ආහාර වේල් කොච්චරද? 72000යි. අවුරුදු 100ක් ජීවත් වෙනවා නුඹලාට කන්න ලැබෙන්නේ ආහාර වේල් 72000යි. 72000න් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුඹලා ලෙඩ වුණොත් අඩු වෙනවා. දුකටපත් වුණොත් අඩු වෙනවා. අලාභයක් වුණොත් අඩු වෙනවා. නේ? අඩු වෙනවනේ. එතකොට අන්න දැන් කල්පනා කරන්න එහෙනම් ඔබ අවුරුදු 100ක් ජීවත් වෙනව නම් දිනකට ආහාර වේල් දෙක බැගින් ගන්නව නම් ආහාර වේල් පින්වත්නි 36 72000ක් පමණයි ගන්න වෙන්නේ. එතකොට දැන් ඔබ කල්පනා කරන්න දැන් කොච්චර වේල් ගානක් කාලා තියෙනවද? දැන් කාපු ටික අඩු කරන්න. කාපු ටික අඩු කරලා කණ්ඩ තියෙන ටික තාකට් කරන්න දැන්. අවුරුදු මෙච්චරයි දිනකට ආහාර වේල් මෙච්චරයි අනේ මට කන්න තියෙන ආහාර වේල් මෙච්චරයි අන්නේ ටික කෑම සඳහා පමණක් දැන් හම්බ කරන්න උත්සාහ කරන්න. ඔබේ අදහස තියෙන්නේ දැන් අන්තිම තැනට අවුරුදු 80ක් වෙනවත් ඔබේ අදහස තියෙන්නේ තව අවුරුදු 80ක් විතර ජීවත් වෙයි කියලා. එහෙම නේද? දැන් ඔබට පැහැදිලි දින ගණනක් තියෙනවා දැන් අපිට දිවා රාත්‍රියේ ගෙවෙමින්ම ලම් වෙන්නේ කොහාටද? පිල්ලි වෙලින් ආවුස ගෙවෙනවා. දිවා රාත්‍රියේ ගෙවෙමින් පිළිවිලින් ආවුස ගෙවෙනවා මරණයටයි ලම් වෙන්නේ. දැන් තේරුණාද? එහෙනම් බය විය යුතු කාරණයක් මරණයටමයි ලම් වෙන්නේ. එහෙනම් කුමක්ද අපි දැන් කරන්න ඕන? චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් බලන්න කල්පනා කරන්න ඔබ නුවණින් කල්පනා කරොත් අරක ශාස්ත්‍රූවරේ අවුරුදු 60000ක් ආවස තියෙද්දි රෝග 6ක් පමණක් හැදෙන කාලෙත් ගෝලයන්ට කියන්නේ මනුස්ස ජීවිතය සල්පයි පරිත්තයි ලඝුයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි ප්‍රඥාවෙන් දත යුතුයි කුසල් දහම් කළ යුතුයි භ්‍රමචාරී විය යුතුයි උපන් කිසි කෙනෙක් නොමරන කෙනෙක් නම් නෑ කියලා යා උදාහරණ ගන්නේ බ්‍රාහ්මණ වරුනි තන අග රැඳී පිනි බිඳ හිරු උදාවත්ම නැතිවන්නේ යම් වේගයෙන්ද ඒ තරම් වේගයෙන් මනුස්ස ජීවිතේ ළඟා වෙනවා කොහෙටද මරණයට බලන්නකෝ දුන්න උදාහරණ ටික කඳු මුදුනෙන් ඇදහැලෙන ජල ධාරා වේගයෙන් පහළට වැටෙන්නේ යම්සේද ඒ වගේම මේ මනුස්ස ජීවිතේ ලම් වෙන්නේ ඉක්මනින්ම මරණයට දියෙහි ඇඳේ ඉර වහා නොපෙනී යන්නේ යම්සේද ඒසේම මනුෂ්‍ය ජීවිතයේ කුමනින්ම මරණයට ළඟ. මද පොද තියෙන වෙලාවට වැටෙන දිය බුබුල යම්සේද වහා නැති වී යන්නේ ඒ තරම් වේගින්ම මනුෂ්‍ය ජීවිතය මරණයට ලං වෙනවා. ශක්තිමත් පුරුෂයෙක් දිවගටගත් කෙලපිඩක් වහා විසි කරන්නේ යම්සේද ඒ තරම් වේගයෙන් මනුස්ස ජීවිතය මරණයට ලම් වෙනවා. වදක ස්ථානයට දක්ක අරගෙන යන ගවදෙන ඔසවන ඔසවන පියවරක් පාසා මරණයට ලම් වෙනවා. දැන් ඔබට අවබෝධ වෙන්න ඕනේ ගෙවෙන්න ගෙවෙන්න දහවලක් පාසා මොකද්ද වෙන්නේ? මරණයටයි ලම් වෙන්නේ. ගෙවෙන ගෙවෙන රාත්‍රියක් පාසා මොකද වෙන්නේ? මරණයටයි ලම් වෙන්නේ. මේක බය විය යුතු කාරණයක්. සුගත වූ ශාස්ත්‍රෝන් වහන්සේ පින්වත්නි මෙහිම දේශනා කරනවා. පින්වත් මහණෙනි ශ්‍රාවකයන්ට හිතයිසී වූ ශ්‍රාවකයන්ට හිතයිසී වූ අනුකම්පා වූ ශාස්ත්‍රූවරයෙක් වශයෙන් ඔන්න බලන්නකෝ මහණෙනි ශ්‍රාවකයන්ට හිතයිසී වූ අනුකම්පා වූ ශාස්ත්‍රූවරයෙක් වශයෙන් මම නුඹලාට අනුකම්පාවෙන් යුක්තවම කිව යුතු දේ කිව්වා මේ ජීවිතයේ ස්වල්පයි කියන එක අවබෝධ කරලා දුන්නා දැන් මහන්නේ නුඹලාට තියෙන්නේ කුමක්ද කුමක්ද තියෙන්නේ? ආන්න මේක මෙනෙහි කරගෙන කර්මස්ථානයක් අරගෙන අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා ගිල උදකලා ඉඳගෙන නුවණින් මෙනෙහි කරලා Taman මේ සසර කතරෙන් ඈතර වෙන්න උත්සාහ දරන්න ඕන. දැන් පින්වත් මේ පිරිසට ඇත්තටම හිතට බයක් දැනුන්නේ නැද්ද? නැද්ද දැනුනේ? අපිට නම් දැනෙන්නේ නැහැ ඉතින්නේ. එහෙමද? දැනුණා. දැන් ඔය ඇත්තන්ට හිතාගන්න පුළුවන්කමක් තියෙනද අනුමාන වශයෙන් හෝ අපි මැරෙන ආසන්න කාලයක් හිතන්න පුළුවන්ද? පුළුවන්. එතකොට දැන් ඔබ එහෙනම් එහෙම ආසන්න කාලයක් හිතන්න පුළුවන් නම් දැන් ඔබ කුමක්ද කළ යුතු යන්නේ? ඒ ගෙදර ගිහිල්ලා දැන් මේ ආසන්න කාලේ හිතාගන්න දැන් ඔබ ගෙවල තියෙන දින ගණන හිතාගන්න එහෙම හිතන් අර අවුරුදු 75 නම් ආවුස ඔබ ටාගට් කරගත්තේ නැත්නම් 80 නම් හිතට දුක නම් 80 නම් එහෙම හිතාගෙන දැන් ආවුස අවුරුදු 60ක් 70ක් වෙනවා නම් අඩු කරන්නේ සංඛ්‍යාව දින දෙක. අඩු කරලා තියෙන දින ගාන දිහා බලන්න අකමැත්තෙන් හරි බලන්න. ඔබ ඒක බලන්න කැමති නෑ. අකමැත්තෙන් හරි ඒක තියෙනකොට අනිත් පැත්ත හැරලා යයි. ඒ පැත්තේ බිත්තිය නම් බලන එකක් නෑ. මොකද දැන් අර පේනෝනේ දවසක් ගෙවෙනකොටම අර ගව දෙන ඔසවන පියවරක් පාසා වදකස්ථානයේ ලම්වන්නාseම ගෙවෙන දවසක් පාසාම අපි මරුවටයි ලම් වෙන්නේ. අන්න එහෙම සටහන් කරගත්තොත් පින්වත්නි ඔබට සැලස්මක් තියෙනවා ජීවිතේ. ජීවිතේ එවැනි සැලස්මක් තියෙනකොට ඔබට හිතෙනවා මේ සසර හරිම භයංකරයි. අපි හිතන් හිටියේ හරි සුන්දර ප්‍රියමනාප ශරීරයක් කියලා. අපිට ඕන විදියට මේක පවත්වන්න බෑ. එහෙම දැනගත්තට පස්සේ මේක දුකයි කියලා මරණයට ලම් වෙනවා කියලා දැනගත්තට පස්සේ ඔබ කුමක්ද කරන්නේ? ඔබ උත්සාහ දරනවා මේක දුකයි කියලා දැනගත්තනම් දුකෙන් මිදෙන මගක් සොයන්න. නේද? ඔබ දුකයි කියලා දැනගත්තනම් දැන් ඔබ උත්සාහවන්ත වෙනවා, වීරියවන්ත වෙනවා, දුකෙන් මිදෙන මගක් හොයන්න. එහෙම දුකෙන් මිදෙන මගක් සොයන උත්සාහවන්ත වෙනකොට පින්වන්දි අපිට <clears throat> සසර දුකෙන් මිදෙන මගම වෙන්නේ කුමක්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. නේද? එහෙනම් ඔබ උත්සාහ දරනවා බුදුරජාණන් වහන්සේ නමක් දැන් ලෝකේ පහළ වෙලා සසර දුක්ගිනි නිවාලීම පිණිසම චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරා එහෙනම් දැන් අපි උත්සාහ දරනවා මේ මනුස්ස ජීවිතයේ සල්පයි පරිත්තයි ලැබුයි බොහෝ දුක් සහිතයි බොහෝ උපායාස සහිතයි අපි එහෙනම් මේ ඉන්න කෙටි කාලය තුලදී චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරගත්තොත් නම් සිව්ව පායට වැටෙන්නේ නැහැ සිව්ව පායට වැටෙන්නේ නැහැ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත් එහෙම නැති වුණොත් මේ දුක්ඛිත සංසාරේ බොහෝ කාලයක් අපිට යන්න වුණොත් අහිත පිනිසම දුක පිනිසමයි ඒක පවතින්නේ. ඒ අපි දුකටපත් වෙනකොට වේදනාවටපත් වෙනකොට අපිට පිහිට පිනිස සරණ පිනිස කවුරුවත් ඉන්නවද? ඉන්නවද? නෑ කිසිඳු කෙනෙක් නෑ පින්වත්නි. අපිට කිසිඳු කෙනෙක් නෑ එදාට අපි තනිවමයි ඒට මුහුණ දෙන්න වෙන්නේ. මේ ජීවිතයේ අවිනිශ්චිතභාවය ඔබ නුවණින් විමසගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අපේ සිත තුළට ගලපාගෙන ඒ අවබෝධය පිණිස කටයුතු කළොත් අන්න අපි හුදකලා වෙන වෙලාවට අසරණ වුණු වෙලාවට කාත් කවුරුවත් නැති වුණු වෙලාවට තනි වුණු වෙලාවට අපිට ඉන්නව පිහිට පිණිස කවුද කවුද ඉන්නේ ධර්මය තියෙනවා අපිට පිහිට පිණිස තියෙන්නේ ධර්මයයි. ආරක්ෂාව පිණිස තියෙන්නේ ධර්මයයි. රැකවරණය පිණිස තියෙන්නේ අපිට කුමක්ද? ධර්මයයි. ඒ නිසා අන්න බලන්න දැන් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ නම් ඒ ධර්මයේ පිහිට රැකවරණයම ඔබ ඒ ධර්මයේ තුල පිහිටලා හිටියොත් අන්න පින්වන්නේ ඔබට නිවන් දකින මාවතේ යන්න අපොහසත් වුණොත් ඔබ නැවත මනුලෝකෙට හෝගෙන එයි. එහෙම නැති වුණොත් ඔබ දිව්‍ය ලෝකයකට හෝගෙන යයි ධර්මයක් ඔබ සතුව තිබුණොත්. චතුරාර්ය සත්‍ය ධර්මය ඔබ සතුව තිබුණොත් ඔබ ලෝකෝත්තර මාර්ගය තුල ගෙනියයි. එහෙම නොතිබුණොත් අන්න ඔබට රැකවරණේ ලැබුණ ආරක්ෂාව ලැබුණා. එහෙම නොතිබුණොත් පහලට වැටෙයි. එහෙම වැටෙන්න නම් අපිට කිසිම කෙනෙක් රැකවරණේ පිණිස ඇත්තේ නෑ. එහෙනම් අපේ ගැලවුම් කාර්යා ධර්මයයි. අපේ රැකවරණය ධර්මයයි. අපේ පිහිට පිණිස සරණ පිණිස තියෙන්නේ අපිට කුමක්ද? ධර්මයයි. ඒ නිසා මේ පින්වත් පිණිස පිරිස මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේම ශ්‍රාවක සංඝ රත්නයේම මේ ත්‍රිවිධ රත්නයේම සරණ ගිහිල්ලා අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදයක් දෙන්න. අද මේ ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වය දරන්නේ බලපිටිය බ්‍රාහ්මණ වත්තේ පදිංචි සින්ඩ්‍රෙල්ලාද සිල්වා සහ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි තමරාද සිල්වා යන සහෝදරියන් දෙදෙනා විසින් හල්ජෝති ඩාලින්ද සිල්වා සහ 2005 වසරේ මිය ගිය මිගලාහන්දි පඤ්ඤාවතිද සිල්වා යන මව්පිය දෙදෙනාට පින් අනුමෝදන් කිරීම පිණිස පවත්වන්ට යෙදුණා. ඒ මියගිය මව්පිය දෙදෙනාට පින් අනුමෝදන් පිණිසමයි අද මේ ධර්ම දේශනාව දායකත්වයෙන් දරන්නේ. ඒ දෙදෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා කියලා සාදු. ඒ වගේම ඇඩ්වින්ද ආබ්‍රෙව් අබේසුන්දර සහ සුදුසිංහ බේබිනෝනා සලමන් <coughs> සලමන් ඉහළගම්මගේ සහ හින්නිනෝනා යන දෙමව්පියන්ටත් මීගලා හන්දි බෝ මීගලා හන්දි බුනීද සිල්වා මීගලාහන්දි කොළීද සිල්වා මීගලාහන්දි ගුණපාලද සිල්වා මීගලාහන්දි සත්‍යපාලද සිල්වා මීගලාහන්දි ජෝතිපාලද සිල්වා යන සියලු දෙනාටත් නාගදීප විහාරාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය පණ්ඩිත බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස ස්වාමින් වහන්සේටත් පානදුරේ අරියදම්ම ස්වාමින් වහන්සේටත් ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේටත් යුද්ධයේදී මියගිය සියලු රණවිරුවන්ටත් පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන ඒ වගේම ඇමරිකාවේ ඉගෙනීමේ කටයුතු කරන පියුමි සුරංග යන දෙදෙනා ඇතුළු සියලු දූ දරුවන්ටත් ධර්ම දේශකයාණන් වහන්සේටත් දරණාගම කුසලදම ස්වාමින් වහන්සේටත් දීර්ඝායුෂ පතමින් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම පිණිසමයි මේ ධර්ම දේශනාවද පවත්වන්නේ. එහෙනම් පින්වත් දැන් ඔබ කල්පනා කරගන්න දැන් මෙතනත් තිබුණේ වැඩිම නම් ප්‍රමාණයක් මිය ගිය උදවියට පින් අනුමෝදන් කිරීම. ඔන්න බලන්න වෙන නත්ති ජාතස් සමරණං ඉපදුණු කිසිම කෙනෙක් නොමරණ කෙනෙක් නම් නෑ ඒක ඔබත් අවබෝධ කරගන්න මේ සම්බන්ධ වුණු ඔබ අප හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා ඔබ අප නමින් මිය පරලෝ යන්ට හේතුනා වූ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා ඒ වගේම සියලුම පින් කැමති සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් අල්පේශාක මහේශාක දෙවි දේවතාවුන් මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ද බලාපොරොත්තු වන්නා වූ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි අද දින ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සඳහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී බව ලැබේවායි කියන ප්‍රාර්ථනාවත් සමගින් දායකත්ව ධර්මදේශනාව අප මෙතකින් නිමා මවට පත් කරනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.